අද දවසේදීත් අපේ වැඩසටහනට ප්‍රශ්න ගැටලු රාශියක් යොමුව තිබෙනවා. ඒ පිළිබඳව අපි අවධානය යොමු කළොත් වේදනා සංඥා ස්පර්ශ සංප්‍රයුක්ත වන බවත් සංස්කාර චිත්ත සංප්‍රයුක්ත වන බවත් කීමෙහි අර්ථය පැහැදිලි කර දෙන්නට කියලා ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. දැන් මේ ස්කන්ධ පිළිබඳව බෙදා දැක්වීමේදී අපිට දකින්න පුළුවන්කම තියෙනවා කන්ද විභංගාදීෙහි වේදනා ස්කන්ධය සහ සංඥා ස්කන්ධය පිළිබඳව දැක්වීමේදී මේ ස්කන්ධ දෙකම පස සංප්‍රයුක්තයි කියලා අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම සංස්කාර ස්කන්ධය පිළිබඳව විග්‍රහ කිරීමේදී චිත්ත සංප්‍රයුක්තයි කියලා විග්‍රහයක් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. සංප්‍රයුක්තයි කියලා කියන්නේ යම් ධර්මයක් හා සමග යෙදී පවතින්නේ නම් ඒ යෙදී පවතින බව තමයි සහ යුක්ත බව. ඒ හා සමග පවතින බව තමයි සංප්‍රයුක්තයි කියලා කියන එකෙන් අදහස් කරන්නේ. අපි දන්නවා මේ ස්කන්ධ ධර්මයන්ගෙන් මේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ධර්මයෝ පෙරපසු නැතුව එකටම උපදින ධර්මයෝ. මේවා එකක්වත් වෙන් කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. කිසිම සිතක වේදනාව පමණක් තනියම හටගන්නේවත් සංඥාව හෝ සංස්කාරයන් පමණක් තනිව තනිව හටගන්නේවත් විඥානයේ තනිව හටගන්නේවත් නැහැ. මේ ධර්මය එකටම උපදිනවා ඒ වගේම එකටම නිරෝධයටපත් වෙනවා. නැත්නම් එකටම නිරුද්ධ වෙනවා. ඉතින් එකට උපදින එකට නිරුද්ධ වෙන ධර්ම ටිකක් උනත් මේ ධර්මයන් පිළිබඳව කතා කරනකොට අපිට මේ සංප්‍රයුක්ත භාවය ගැන කතා කිරීමේදී වේදනා සංඥා පස්ස සංප්‍රයුක්තයි සහ සංස්කාරය චිත්ත සංප්‍රයුක්තයි කියලා බෙදීමක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඇයි මේ බෙදීම මේ විදිහට सिद्ध කරන්නේ? අපි දන්නවා මේ ස්කන්ධ පිළිබඳව ව්‍යවස්ථාපනය කරන අවස්ථාවලදී නුවණින් ස්කන්ධයන් පිළිබඳව හොඳින් මෙනෙහි කරන අවස්ථාවලදී අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා මේ හැම ධර්මයක්ම නැතිනම් ඔය වේදනාව සංඥාව සංස්කාරය කියන ස්කන්ධයන් උපදින්නට හේතුවක් විදිහට වර්තමාන ධර්මයක් හැටියට අපිට දකින්නට පුළුවන්කම තියෙන ස්පර්ශය ස්පර්ශය මුල් කරගෙන ස්පර්ශ සම්භූත වෙන දෙයක් හැටියට ස්පර්ශ පස්ස සම්භූතං වත්තේති කියලාගෙන ස්පර්ශය මුල් කරගෙන තමයි මේ ධර්මය උපදින්නේ කියලා. ඒ කියන්නේ වේදනාවත් සංඥාවත් සංස්කාරයත් කියන මේ ධර්ම ස්පර්ශය කියන ප්‍රධානම දේ මුල් කරගෙනයි උපදින්නේ. හැබැයි ස්කන්ධ විදිහට බෙදා දක්වනකොට පස්ස ස්කන්ධයක් හැටියට දක්වන්නේ නැහැ. ස්පර්ශය කියලා කියන්නේ යම්කිසි ක්‍රියාවලියක ඇතිවන යම් ගතිමය ස්වභාවයක්. වේදනාව සංඥාව කියලා කියන්නේ එහි යම්කිසි ආකාරයකට එතන හඳුනා ගැනීමේ කෘත්‍යයක් කරනවා විඳීමෙහි කෘත්‍යයක් කරනවා හැබැයි පස්සේ කියලා කියන්නේ ස්පර්ශ වීම කියන දෙන තැන ඇතිවන ඒ ක්‍රියාත්මක වීම ක්‍රියාත්මක වන බව තමයි එතනදී සකස් කරන්නේ. එහෙනම් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන ස්පර්ශයේ මුල් වෙනවා වේදනාවට සංඥාවට සංස්කාරය උපදවන්නට කියන එක පිළිබඳව පැහැදිලි කරන තැන් අපිට ධර්මයේ දකින්නට පුළුවන්කම තිබෙනවා. හැබැයි මේ සංප්‍රයුක්ත භව පිළිබඳව කතා කරනකොට ඇයි මේ දෙකක් විතරක් සංප්‍රයුක්ත කරලා එකක් සංප්‍රයුක්ත කරන්නේ නැත්තේ? සංප්‍රයුක්තයි කියනකොට ඒහා සමග පවතිනවා ඒහා සමග එහි ඇතුළත් වෙනවා කියලායි කතා කරන්නේ. වේදනාවක් උපදින්නේ සහ හඳුනා ගැනීමක් තිබීමේ ස්පර්ශය කියන දෙයට ඇතුළත් වෙන දෙයක් නැතිනම් ස්පර්ශයේහිලා සංග්‍රහ කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි ඒක පස්ස සංප්‍රයුක්තයි කියලා කියන්නේ. සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ ස්කන්ධයක් විදිහට ගත්තාම අනිත් සියලු චෛතසික පිළිබඳව තමයි අපි සංස්කාර ස්කන්ධය විදිහට හඳුන්වන්නේ. ස්කන්ධ විදිහට ගත්තාම අනිකුත් සිතේ යෙදෙන අනිකුත් සෑම ගති ස්වභාවයක්ම ඇතුළත් කරන්නේ කොතනටද සංස්කාර ස්කන්ධයට. ඒ නිසා ස්පර්ශය කියන ධර්මයක් ඇතුළත් වෙන්නේ සංස්කාර ස්කන්ධයට. ස්පර්ශය කියන ධර්මය ඇතුළත් වෙන්නේ සංස්කාර ස්කන්ධයට. ඒක ඇතුළත් වෙන්නේ නැහැ වෙන ස්කන්ධයකට. එහෙම නැතිව වෙන ස්කන්ධයක් ලෙස ස්පර්ශය සංග්‍රහ කරන්නේ නැහැ. අන්නේ සංස්කාර ස්කන්ධය ඇතුළෙහි ස්පර්ශය තව එක ධර්මයක් වෙනවා නිසා මිසක් ස්පර්ශයේහි සංස්කාර ස්කන්ධය සංග්‍රහ වෙන්නේ නැහැ. අන්න ඒ නිසා ස්කන්ධයන් විදිහට ගත්තහම සංස්කාර ස්කන්ධේ චිත්ත සංප්‍රයුක්තයි කියලා කියනවා. සිත උපදව උපදවීමෙහිදී එහිත් ආසන්නතම ස්වභාවයේ බවට පත් වෙලා තියෙන සංස්කාරය කියන්නේ ඒ නිසා සංස්කාර ස්කන්ධය පිළිබඳව චිත්ත සංප්‍රයුක්ත ධර්මයක් ඇටියට කතා කරනවා. වේදනා සංඥා උපදින්නේ අරමුණෙහි ස්පර්ශයට ආසන්න ස්පර්ශය මුල් කරගෙන ඒ නිසා ඒව ස්පර්ශය කියන ධර්මයේහිලා සාකච්ඡා කරනවා පස්ස සම්ප්‍රයුක්තයි කියලා ස්පර්ශය කියන ධර්මයේ සංස්කාර ස්කන්ධයේහි ඇතුළත් වෙනවා සංස්කාර ස්කන්ධය කියන එක ස්පර්ශයේහිලා ඇතුළත් නොවන නිසා ඒක චිත්ත සංප්‍රයුක්ත ධර්මයක් හැටියට සංස්කාර ස්කන්ධය පිළිබඳව වෙනමම බෙදා දැක්වීමකුයි අපිට ධර්මයේහි මේ දෙක දෙවිධයකට හඳුනා ගන්නට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. ඒ වගේම චක්කු ප්‍රසාදයේහි වර්ණ සතහනක් ගැටෙන විටම පෙනෙනවාද නැතිනම් චක්කු විඥානයේ එහි පිහිටීමෙන් පසු පෙනෙනවාද යන්න පැහැදිලි කර දෙන්නට කියලා ඉල්ලීමක් කරනවා. එතකොට දැන් ඇත්තටම කිසිම අවස්ථාවක ඇහැට රූපය ආපාතාගමන පමණින් ඒ කියන්නේ ඇහැට රූපයක් පැමිණුණු පමණකින් රූපය පිළිබඳව දැනගැනීමක් කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. ඒ කියන්නේ පෙනීම කියන දේ සිද්ධ වන්නේ නැහැ. ඇස එකම කාරණේ නෙමෙයි රූප දැකීමෙහි රූපය එකම කාරණයක් නෙමෙයි රූප දැකීම කියන තැන. රූපය දකිනවා කියන තැනක රූපය දැකීම කියන දේ ගොඩනගන්නට නැතිනම් පේනවා කියන දේ ගොඩනගන්නට අනිවාර්යයෙන්ම විඥානයේහි හට ගැනීමක් ඇතිවන්නට ඕන. චක්කු විඥාණය පච්චාජාතයි ඇහැ රූප කියන මේ ධර්මය පුරේජාතයි. ඒ කියන්නේ ඇහැ රූප කියන දෙක කලින් උපදිනවා. චක්කු විඥානය කියන එක පසුව තමයි උපදින්නේ. දැන් සිත උපදින මේ ආකාරය පිළිබඳව අපි සලකා බලනකොට අපි ඒව හඳුන්වනවා චිත්ත වීති කියලා සිත උපදින ක්‍රමය. එතකොට මේ චිත්ත වීතියක් දිහා බැලුවහම චක්කුද්්වාරික වීතිය ක්‍රියාත්මක වන්නේ කොහොමද? චක්ෂුද්්වාරික වීතිය ක්‍රියාත්මක වෙනකොට භවාංගය, භවාංග චලනය, භවාංග උපච්ඡේදය ඊට පස්ව ద్వාරා වජ්ජනය ඊට පස්සේ චක්කු විඥානය. ওই විදිහටන සිත් උපදින්නේ. භවාංග සිත, භවාංග චලනය, භවාංග උපච්ඡේද. මේක අපි භවාංග සිතට කියන අතීත භවාංග කියලා. එතකොට මේ සිතානුව බෙදනකොට මෙන්න මේ අතීත භවාංග සිත උපදින මොහොතේදී තමයි අර රූපය කියන දේ හටගන්න අවස්ථාව බවට පත් වෙන්නේ. හැට රූපය ආපාතාගම වන අවස්ථාව. හැට රූපය ගැටෙනවා. ප්‍රසාදේ ඉපදුනා ඉපදුනුහා පමණින්ම ඒ ප්‍රසාදයට බාහිර වර්ණ සටහන ගැටෙනවා. ඒ වෙලාවේදී සිත පවතින්නේ භවාංගගතව. ඒ නිසා ඒ අවස්ථාවේ සිත පැත්තෙන් ගන්නකොට භවාංග අවස්ථාවක්. හැබැයි ඇහැ සකස් වෙලා සකස් වෙනවා. රූපය ඇහැට ඒ සකස් වීමත් එක්කම ස්පර්ශ වෙනවා. ස්පර්ශ වෙනකොටම අර භවාංග සිත බිඳෙනවා. ඒක සෙලවීමකට ලක් වෙනවා. ඒ සෙලවීමට කියනවා භවාංග චලන කියලා. හැබැයි ඒ අවස්ථාවේදී තාම භවාංග මට්ටමකමයි තියෙන්නේ. ඊට පස්සේ භවංග උපච්ඡේද. ඒකත් භවංග සිතක්මයි. හැබැයි ඒ භවංග සිත ඉවත් වෙනවා. භවංග සිතේ සිඳීම තමයි ඒ සිතත් සමගම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ දැන් ඒ වෙන අවස්ථා දෙක වෙනකොට භවංගය වුණා, භවංග චලනය වුණා, භවංග උපච්ඡේදනය වුණා. එතකොට අර රූපය හටගන්න අවස්ථා පිළිබඳව අපි ක්ෂණ වශයෙන් කතා කළොත් රූපයේ වෙලාවේ හටගත් අවස්ථාව තිබුණා ඊට පස්සේ තව ක්ෂණයක් ඉක්මලා ගියා භවාංග චලන අවස්ථාවේදී තුන්වෙනි අවස්ථාවට යනකොට භවාංග උපච්ඡේදනය සිද්ධ වුණ අවස්ථාවක්. ඊට පස්සේ ద్వාරාවර්ජනය. ద్వාරය ආවර්ජන කරනවා. එතකොට අසකරා රූපය පැමිණියේ කොයි අවස්ථාවේද කියලා බැලුවොත් අර පළමු ක්ෂණයේදී පළමු මොහොතේදී භවාංග සිත උපදිනකොටම තමයි රූපය හට ගැනීම උනේ. ඒ අවස්ථාවේදී තමයි භාංග චලනයේ සිද්ධ වුණේ ඇහැට රූපය ආපාතහාගම වුණ නිසා. හැබැයි පෙනීම සම්පූර්ණුනේ නැහැ. භවංග චලනය වුණා, භවංග උපච්ඡේද වුණා, ඊට පස්සේ ద్వාරාවජ්ජනේ දුවා. චක්කු ద్వාරයට මනස යොමු කළා. අන්න ඒබඳු ඒ අවස්ථාවේදී ඊළඟ සිත උපදින්නේ අර චක්ෂුව වස්තුව කරගෙන. කියන වස්තු රූපය කියලා කියන්නේ මේ සිත උපදින්නට සහ පැවැත්මට උපකාර වෙන දේ. දැන් චක්කුව වස්තුව කරගෙන ඇස වස්තුව කරගෙන අර රූපය පහළ වෙනවා. ඇස වස්තුව කරගෙන ඒ ඇසෙහි අර සිත පහළ වෙනවා. එතකොට ඒ සිත එතන ඇසෙහි පහළ වුණාට පස්සේ ඒකට හඳුන්වනවා අපි චක්කු විඥානය කියලා. දැන් ඒ අවස්ථාව වෙනකොට එතන සිදු වෙලා තිබුණ ක්‍රියාවලිය මොකද්ද? ඇහැට රූපය පතිත වෙලා අවසානයි. එතකොට ඇහත් හටගෙන රූපයත් හටගත්ත තැනක නැතිනම් මේ දෙන්නම එකතු වුණ තැනක තමයි මේ චක්කු විඥාන සිත එතන හටගන්නේ ධාරා වර්ජණයට අනුතරව චක්ෂු වස්තුව කරගෙන. ඒ හිත එතන උපදිනකොට අර චක්ෂුෂය වස්තුව කරගත්තාම ප්‍රසාද රූපයක් වස්තුව කරගත්තාම ඒ ප්‍රසාද රූපය කරා පැමිණියා වූ රූප වර්ණ සතහන් හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. නැතිනම් දැන ගැනීම කියන දේ පොදුවේ චිත්‍රය දැනගන්න බව ඇහැට පැමිණි වර්ණය දැනගන්නා බව ඇති කරගන්නවා. අන්න ඒ අවස්ථාව අපිට දර්ශන කෘත්‍ය සම්පාදනය වන අවස්ථාව හැටියට පෙනීම කියන දේ සකස් වන අවස්ථාව හැටියට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. පෙනීම කියන දේ උපදින තැන. අන්න තුන්දෙනාගේ එකතුව වුණ තැනක තමයි පෙනීම දර්ශන කෘත්‍ය කියන දේ හටගත්තේ. එහෙනම් පෙනීම කියන එක ඇහැට පණවන්නට පුළුවන් කමකුත් නැහැ. රූපයට පණවන්නට පුළුවන් කමකුත් නැහැ. සිතට පණවන්නට පුළුවන් කමකුත් නැහැ. තින්නම් සංගති පස්සෝ කියන තැනින් මේ තුන් දෙනාගේ එකතුව කියන තැන ස්පර්ශය වූවා මිසක මේ තුන් දෙනාගෙන් එකක් එකක් එකක් එකක්වත් එහෙම මේ පෙනීම බවට පත්ුනේ නැහැ. පෙනීම බවට පත්ුනේ මේ තුන් දෙනාගෙම එකතුව කියන තැන තමයි පෙනීම බවට පත්ුනේ. ඇහැ රූප දෙක කලින් හටගත්තා කියලා සිත නැතුව පෙනීම කියන බව සම්පූර්ණුනේ නැහැ. යම් අවස්ථාවක චක්කු විඥානයත් එතන හටගත්තා නම් අන්නේ හටගත්ත තැනක තමයි රූපය පෙනුණා කියන බව, පෙනෙනවා කියන බව, පෙනෙන බව කියන එක සකස් වෙන්නේ. ඒ නිසා තමයි රූපායතනේ පනවන්න පුළුවන්කම තියෙන්නේ චක්කායතනේ පනවන්න පුළුවන්කම තියෙන්නේ චක්කු විඥානේ පනවන්න පුළුවන්කම තියෙන්නේ ඒ කියන්නේ චක්කු විඥානය කියන සිත එතන උපදින නිසා තමයි රූපායතනය කියන එක පනවන්න පුළුවන්කම තියෙන්නේ. චක්කායතනය පනවන්න පුළුවන්කම තියෙන්නේ. ධම්මසංගණි ප්‍රකරණයෙහි රූපකාණ්ඩය පිළිබඳව අපි තේරුම් ගන්නකොට රූපායතන රූපය සහ චක්කායතන රූපය පිළිබඳව කරන ලබන විභාගයන්හිදී අපිට දකින්නට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. මෙන්න මේ චක්කු විඥාණය ඇතිවන චක්කු විඥාණය උපදින අවස්ථාව දක්වාම පෙන්නනවා මේක තමයි චක්කායතනය කියලා කියන්නේ. මේක තමයි රූපායතනය කියලා කියන්නේ. රූපායතනය චක්කායතනය මේ ධර්මයන්ගේ පැවැත්ම වෙන්නේ කොතනකටද? මේ ධර්මයන්ගේ පැවැත්ම සිද්ධවන්නේ පින්නතුනේ වෙන තැනකට නෙමෙයි. මේ ධර්මයන්ගේ පැවැත්ම සිද්ධවන්නේම අර ධර්ම තුනේම එකතුව සිද්ධවන මොහොතට. මිසක එකකට නෙමෙයි. නිසා දර්ශන කෘත්‍ය සම්පාදනය කරනවා කියනකොට පෙනීම කියන දේ උපදවනු ලබනකොට පෙනෙන බව සකස් කරනකොට අනිවාර්යයෙන්ම තියෙන්නට ඕන ධර්ම ටිකක් තමයි ඇහැ රූපේ සහ සිත කියන මේ ධර්ම තුන එකතු වෙන අවස්ථාව. පේන බව සම්පූර්ණ කිරීම. එතකොට පෙනීම කියන දේ බිඳ වැටෙනවා. ඒ ධර්ම තුන එකක් හෝ බිඳ වැටීමත් එක්ක. ඒක තමයි අපිට ධර්මයේ තුල එක හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන තැන. ඊළඟ ගැටලුව පිළිබඳව අපි අවධානය යොමු කළොත් අපිට දකින්නට පුළුවන් යමක් පෙනෙන්නේ ඇස් දෙකෙන්මද නැතිනම් එක ඇසකින්ද කියලා පැහැදිලි කර දෙන්නට කියලා. ඇත්තටම දැන් අපිට යම්කිසි ධර්මයක් පෙනෙනකොට හිත කියලා කියන්නේ බොහොම වේගවත් ධර්මයක්. ක්ෂණයක් ගන්න මොහොතදී කෝටි ප්‍රකෝටි ගාන චිත්ත වශයෙන් ඇතිවන්නට පුළුවන් චිත්තක්ෂණ කියලා අපි කතා කරන්නේ. අපිට හිතන්නට හිතන්නට හිතින්ම තේරුම් ගන්නට ඕන දෙයක් තමයි සිතකට ඇතිවන ආයු කාලය කියන එක අපිට කාලයකින් සාමාන්‍යයෙන් බෙදා දැක්වීම අපහසු අසීරු කාර්යයක් හැටියට සිතේ වේගය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. එතකොට දැන් අපිට පෙනීම කියන දේ ඇති වෙනකොට විඥානය කියන එක එකවර තැන් දෙකක පහළ වෙන්න පුළුවන් කමක් නැහැ. විඥානය කියන එක එකවර තැන් දෙකක පහළවන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. දැන ගැනීම කියන එක එකවර පහළවන්නට පුළුවන්කම තියෙන්නේ එක තැනක එක වස්තුවක් ඇසුරු කරමින් තමයි විඥානය උපදින්න පුළුවන්කම තියෙන්නේ. දැන් අපිට පළමුවටම නැති වෙලා යනවා මොකද්ද? S දෙකේම එකපාර පෙනීම කියන දේ සිද්ධ වෙනවද කියන එක. මොකද විඥානය පහළ වෙන්නේ එක තැනක එක වස්තුවක් ඇසුරු කරගෙන විතරයි. එහෙම වුණාම අපිට එකවර පෙනෙන්නේ එක තැනක නැතිනම් එක ඇහැකට අදාළව විතරයි අපිට දකින්න පුළුවන්කම තියෙන ඇස් දෙකකට එකපාර දකින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම ඒකත් අපිට තවදුරටත් යනකොට අපිට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් චක්කු ප්‍රසාදය කියලා කිව්වහම මේක තනි ප්‍රසාද රූපයක් නෙමෙයිනේ. චක්කු ප්‍රසාද රූපය කියලා කියනකොට මේක තනි ප්‍රසාද රූපයක් නෙමෙයි. අපි දන්නවා උකුණු හිසක් තරම් ප්‍රමාණයක ගණනය කරන්නට බැරි තරම්. වූ රූප කලාප සමුදායක ප්‍රසාද රූප සහිත රූප කලාප සමුදායක පැවැත්මක් තමයි අපි චක්කු ප්‍රසාදය කියලා පොදුවේ ඔය කතා කරන්නේ. පොදුවේ අපි කතා කළාට ඒක යම් සීමාවක් තුළ පැහැර පවතින ඒ කියන්නේ තාමත් සුළු අර උපමාවක් හැටියට තමයි අර පුළුම් පෙඳ හතකට තලතෙල් බිඳුවක් දැම්මහම ඒ සත් වෙන පුළුනේ ස්පර්ශ වෙන ප්‍රමාණය තරම් ඊටාම සුළු ප්‍රමාණයක් වගේ එමත් නැතිනම් උකුණු හිසකට බඳු ප්‍රමාණයක තරම් වූ ප්‍රමාණයක් වගේ වගේ විවිධ උපමාවන්ගෙන් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කෙසේ වෙතත් ඊටමත් කුඩා ප්‍රමාණයක උපදිනු ලබන ප්‍රසාද රූප සමූහයක් තමයි චක්කු ප්‍රසාදය කියලා අපි පොදුවේ කතා කරන්නේ. හැබැයි මේක එක රූපයක් නෙමෙයි. චක්කු ප්‍රසාද රූපය කියලා කියන්නේ එක රූපයක් හැටියට ඉපදුණු දෙයක් නෙමෙයි. මේක සියුම්ම බෙදනකොට අපිට හම්බෙනවා පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස පෝජා ප්‍රසාද රූප සහ ජීවිතීන්ද්‍රය කියන මේ ආදී ලෙස චක්කු දශක කලාපයක් හැටියට තමයි අපිට හම්බ වෙන්නේ. මේ වගේ දශක කලාප රූප චක්කු දශක කලාප අපිට බොහෝ ගණනය කරන්නට බැරි තරම් වූ සමූහයක ඇතිවීමක් පහළවීමක් තමයි අපි චක්කු ප්‍රසාද රූපය කියලා පොදුවේ ඔය කතා කරන තැනක තියෙන්නේ. එතකොට අපි කතා කළොත් එක රූප රූපයක් ඇසුරු කරමින් එක රූපයක් වස්තුව බවට පත් කරගනිමින් සිත පහළ වුණොත් එහෙම එක රූපයක් ඇසුරු කරගනිමින් සිත පහළ වුණොත් ඒ වෙලාවෙම තවත් රූපයක් ඇසුරු කරමින් සිත උපදින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එක වෙලාවක එක රූපයක් ඇසුරු කරමින් සිත ඉපදුනොත් ඒ වෙලාවේ තව රූපයක් ඇසුරු කරගෙන සිත උපදින්නට බෑ. තව රූපයක් ඇසුරු කරගෙන සිත පහළ වෙනකොට අනෙක් එක ඇසුරු කරගෙන සිත උපදින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒවල අපිට රූපයක් පෙනෙන අවස්ථාවක් වෙනකොට ඇස් දෙකම ගැන කවර කතාවක්ද? එක ඇහැක උනත් එක රූපයක එක වතාවක් තමයි ප්‍රසාද රූපයේ විදිහට ඒ රූපය අසුරු කරමින් සිත පහළ වීම සිදු කරනු ලබන්නේ. ඒ විදිහට තමයි ඒ පිළිබඳව ධර්මයේ තුල පැහැදිලි කිරීම සිද්ධ කරන්නේ. එතකොට ඒ ප්‍රසාද රූප සංතතිය ඇසුරු කරමින් බොහෝ වූ වාර ගණනක් සිත් ඉපදීම තුළ තමයි අපිට රූපය දැකීම කියන දේ පරිපූර්ණ භාවයටපත් වෙන්නේ. රූපයක් දකිනවා කියන ගණයට යන්නේ අන්න ඒ විදිහට රූප ස්පර්ශ වීම මිසක අපිට සමස්තයක් විදිහට එකම රූපයක් ඒ ඇසුරු කරමින් සිත ඉපදිලා ඒ රූපයට පහළ වීමක් විදිහට නෙමෙයි අපිට පෙනීම කියන දේ සිද්ධවන්නේ. අර විදිහට ඇති වුණු ධර්මයක් එහි තියෙන වේගවත් බව නිසා අපිට එකම ප්‍රසාද රූපයකට මේ විදිහට පතිත වුණා කියලා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අපිට එහෙම පෙනුනට ඒක ඒ විදිහට පෙනෙන දෙයක් නෙමෙයි. දැන් අපි ගත්තාම ටීවී එකක හරි නමුත් අපිට ඔය ලොකු තිර දකින්න පුළුවන්කම තියෙනවානේ LED තිර දකින්නට පුළුවන්කම තියෙනවා. එතකොට LED තිර දකින්න පුළුවන්කම තිබ්බම පුංචි පුංචි වෙන වෙනම වෙන වෙනම ඊටමත් සියුම් ආකාරයේ ආලෝක ධාරා උපදවන්නට පුළුවන් බල් විදිහට තියෙන දේවල් තමයි ඒක ඇතුලේ තියෙන්නේ. එතකොට මේ ආලෝක නිකුත් කරන්නට සමර්ථ වෙන මේ දේවල් අපිට පොදු ඒකතිරයක් හැටියට පේනවා. අපි මේ විදිහට තමයි පොදු දේ හැටියට කතා කරන්නේ. හැබැයි ඒක ඇතුළේ සිදුවන ක්‍රියාකාරීත්වය බැලුවහම වෙන වෙනම වෙන වෙනම සුළු ප්‍රමාණයක තියෙන බල්බ් සංඛ්‍යාවක් ආලෝකේ නිකුත් කරන්නට සමර්ථ වෙන දේවල් සංඛ්‍යාවක් තමයි ඒක තියෙනවා. එතකොට ඒ ප්‍රමාණය දිහා බැලුවාම අපිට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා ඒක ඒ හැම දෙයකටම එකකට එකක් වෙන වෙනම විදුලි සම්පාදනය වීම තුළ තමයි ඒවා ඔක්කොම දැල්වීම සිද්ධ වන්නේ කියන එක. අන්න ඒ විදිහට තමයි මේ ප්‍රසාද රූපේහි ක්‍රියාකාරීත්වය කියන එක සිද්ධ වන්නේ. ඔක්කොටම ඒ කියන්නේ සිත පහළ වෙනකොට ඔක්කොම එකක් විදිහටම සිත සමස්ත ප්‍රසාද රූප ඔක්කොගෙම පහළවන්නේ නැහැ. එකක් එකක වෙන වෙනම තමයි සිත ඉපදීම තියෙන්නේ. ඒකට අපිට S දෙකකටම එකපාර පෙනෙනවද කියන ප්‍රශ්නයත් අපිට ඒකෙම निराකරණය කරගන්නට පුළුවන්. එහි සිදුවන සාමාන්‍ය ක්‍රියාවලිය පිළිබඳව තේරුම් ගැනීම තුළ. මොකද මේ කිසිම අවස්ථාවක එක සිතකට ඒ කියන්නේ තැන් දෙකක රූප දෙකක් ඇසුරු කරගෙන වෙන වෙනම උපදිනවා කියන එක කරන්න පුළුවන්කම තියෙන දෙයක් නෙමෙයි. එකක් වස්තුව බවට පත් කරගෙන එක රූපයක් වස්තුව බවට පත් කරගෙන තමයි ඒ සිතක් ඉපදෙන්නේ සිතක් පහළ වෙන්නේ ඒකට එක ධර්මයක් ඇසුරු කරගෙන එකක් වස්තුව බවට පත් කරගෙන ඒ සිත කියලා කියන්නේ තරම්ම සූක්ෂම ධර්මයක් ඒ තරම්ම සූක්ෂම වූ සිත පිළිබඳව තේරුම් ගන්නට ඕනේ ඒ සූක්ෂම වූ ක්‍රමයකටම මිසක ඒක අපිට ඊට වඩා රළු මට්ටමින් තේරුම් ගන්නට පුළුවන් කමක් නැත්තේ. ද පෙනීම කියන දේ සම්පාදනය වෙනකොට අර අපිට සිතෙහි තියෙන වේගවත් බව නිසා ඒ රූප ධර්මයන්ගේ වේගවත් පහළවීම නිසා අපිට පේනවා මේ එකවරකට පේනවා කියලා. ඇත්තටම එකවරකට පෙනෙන දෙයක් ඇත්තේ නැහැ. අර විදිහේ ක්‍රියාකාරීත්වයේ තියෙන වේගවත් බව නිසා තමයි අපිට පෙනීම කියන දේ ඒ විදිහට දකින්න පුළුවන්කම තියෙන්නේ. හැබැයි අපි විදර්ශනා වශයෙන් මේක වඩන්නට යනකොට අර ඒ මට්ටමින් සියුම්ම නැතිනම් ඒ මට්ටමින් එකපාර ගිහිල්ලා අපිට ග්‍රහණය කරගන්නට පුළුවන් කමක් ඇත්තේ නැහැ. සිතේ වේගවත් බව ඒ තැන්වලදී අපිට කවදාවත් සිහිය උපදවන්න පුළුවන් කමකුත් නැහැ. අපිට මේ පිළිබඳව ප්‍රඥාවක්, අවබෝධයක්, නුවණක් ඇති කරගන්නට නමුත් පුළුවන්කම තිබෙනවා. කලයතු වෙන්නේ විදර්ශනාවාදී තැන්වලදී අර එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව රූප චක්කු විඥානාදී මේ ධර්මයන්ගේ එකතුව නිසා මේක උපදින විදිහ සහ ඒ ධර්මයන්ගේ අනිත්‍යතාවය බිඳීම හේතු කරගෙන ඒ පෙනීම කියන දේ නැති වෙන විදිහ පිළිබඳව තේරුම් ගැනීම. අහුත්වා සම්භූතං හුත්වාන භවිෂ්‍යතිති වවත්තේති කියලා කියන පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා කියන ස්වභාවය පිළිබඳව ව්‍යවස්ථාපනය කිරීම තමයි අපි මාර්ගයක් වඩන කෙනෙක් හැටියට මාර්ගය දියුණු කරන කෙනෙක් හැටියට එතනදී සිද්ධ කරන්නට පුළුවන්කම තියෙන්නේ. නමුත් පෙනීම කියන දේ එතන යථාභූත ස්වභාවය පිළිබඳව බලනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා කිසිම අවස්ථාවක මේ තියෙන දේවල් එක හා සමානුපාතිකව මේ පවතින දේවල් හැටියට අපිට පවතින ඇහැකට එහෙම පෙනිලා නැහැ ඇස ඒ ඒ වස්තුව බවට පත් කරමින් ඒ ඒ කලාපයන්හි ප්‍රසාද රූපයන් ඇසුරු කරමින් පහළ වෙන අවස්ථාවක පහළ වූ පොදු චිත්‍රණයක් අපි රූපය හැටියට විඳිනවා දැනගන්නවා මිසක පවතිනා වූ දෙයක් විඳිනවා හෝ දැනගැනීමකට ලක් කිරීමක් අපි කරන්නේ නැහැ කියන එක පිළිබඳව අපිට එතන විස්තරාත්මක විභාග සහිතව තේරුම් ගැනීමේදී දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. ඒක අපිට මේවා විච්ඡේදනය කර ගැනීමේදී බෙදා අපි නුවණ උපදවා ගැනීමේදී අපිට උපකාර වෙනවා මෙතන පවතින මේ අනාත්ම ධර්ම ස්වභාවය පිළිබඳව අපිට තේරුම් ගන්නට උපකාර වෙනවා ඒ අවබෝධය සහ ඒ තේරුම් ගැනීම හැබැයි විදර්ශනා වශයෙන් වඩනකොට අර හේතු ඇති කල්හි ඉපදීම හේතු නැති වෙනකොට Nirodha කියන පැත්ත තමයි වඩාත්ම අවශ්‍ය වන්නේ සහ සිතට පෙන්වා දිය යුතු පැතිකඩ බවට පත්වන්නේ ඒ පැත්ත. ඒ වගේම අපිට ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා චිත්ත වීතියක ත්‍රිවිධ ප්‍රපංචයන් යෙදෙන්නේ වොත්තපන සිත තුළද කියන එක පැහැදිලි කර දෙන්නට කියලා. නැහැ. වත්තපන අවස්ථාවන්හිදී ව්‍යවස්ථාපන අවස්ථාවන්හිදී කිසිම අවස්ථාවක ප්‍රපංච ධර්ම යෙදෙන්නේ නැහැ. තෘෂ්ණා, මාන, දිත්‍ති කියන මේ ප්‍රපංච ධර්ම යම් තැනක උපදිනවා නම් ඒ ප්‍රපංච ධර්ම උපදින්නේම කොයි අවස්ථාවකද? ප්‍රපංච ධර්ම පින්නතුනි උපදිනවා නම් ප්‍රපංච ධර්ම උපදින්නේම ජවන අවස්ථාවන්හි. එතකොට මේ අකුසල ජවන උපදින අවස්ථාවන්හිදී තමයි ප්‍රපංච ධර්මයන්ගේ පහළවීම සිද්ධවන්නේ. ඒක කිසිම අවස්ථාවක සිත් වශයෙන් ගත්තාම ප්‍රපංචයක් යෙදෙන්නේ නැහැ. වත්තපන අවස්ථාවක. ඒක යෙදෙන්නේ චිත්ත වීතියක ජවන සිත් උපදින අවස්ථාවක තමයි යෙදෙන්නේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට සෝවාන් ඵල වීතිය දක්වන්නට කියලා සෝවාන් ඵල චිත්ත වීතිය පිළිබඳව බලනකොට අපිට දකින්නට පුළුවන්කම තියෙනවා තීක්ෂණ පුද්ගලයාගේ සහ මන්ද ප්‍රඥ පුද්ගලයාට සෝවාන් ඵලය උපදින අවස්ථා දෙකක් පිළිබඳව අපිට දකින්නට ප්‍රධාන වශයෙන් පුළුවන්කම තියෙනවා එතනදී දැන් සාමාන්‍යයෙන් ඵල සිතක් උපදිනකොට එකවර ඵල සිතක් උපදින්නේ නැහැ එකවර ඵලසිත උපදිනවා කියලා එකපාරම භවාංග චලනය වෙලා ඵලසිතක් උපදින්නේ නැහැ. භවාංග සිත හට ගන්න වෙලාවක භවාංග චලනය වෙලා ඊට පස්සේ මනෝද්වාරා වර්ජන සිත මනෝද්වාරා වර්ජන සිතෙන් යම්කිසි අරමුණක් ග්‍රහණය කරගන්නවා මනෝද්වාරිකෝ යම්කිසි අරමුණක් ග්‍රහණය කරගන්නවා. අන්නේ අරමුණ පිළිබඳව ඊට පස්සේ පරිකර්ම කිරීම විදිහට පරිකර්ම කරනවා කියලා කියන්නේ ඒ සිත අනිත්‍ය ආදී වශයෙන් දුක්ඛ අනාත්ම ආදී ලක්ෂණ වශයෙන් පරිකර්ම කරනවා අර මනෝද්වාරයෙන් ගත්ත අරමුණ පිළිබඳව. අන්නේ පරිකර්ම කරමින් ඊට පස්සේ උපචාර වශයෙන් ඒ අරමුණ තුළ හැසිරීම විදිහට නැවත තව සිතක් උපදිනවා. ඒ වගේම අනුලෝම වශයෙන් තව සිතක් උපදිනවා. අනුලෝම වශයෙන් ඒ කියන්නේ අර සෝවාන් මාර්ගයට අනුලෝම යන ධර්මයක් විදිහට අර ධර්මයේ යථාර්ථයේ තේරුම් අරගනිමින් අනුලෝම සිතක් උපදිනවා. ඊට පස්සේ ඊට අනතුරුව ප්‍රසජන ගෝත්‍රයෙන් ඈතර වීම විදිහට ගෝත්‍ර භූසිතක පහළ වීම සිද්ධ වෙනවා. ගෝත්‍ර භූසිතක හට ගැනීම සිද්ධ වෙනවා. ගෝත්‍ර භූසිතක හට ගැනීම සිද්ධ වෙලා ඊට පස්සේ නැවත මාර්ග සිතක් උපදිනවා. සෝතාපට්ටි මාර්ග සිත හැටියට. අර නිවන අරමුණු කරගත්ත ආශ්‍රව ධර්මයන් ගෙවන ක්ෂය භාවයට පත් කරන ඒ ප්‍රයෝගයේ සහිතව මාර්ගසිතක හට ගැනීමක් සිද්ධ වෙනවා. ඒ ඒක ලෝකෝත්තර සිතක් හැටියට උපදින්නේ. අන්න ඒබඳු අවස්ථාවකදී ඊට අනතුරුවම ඵලසිත හට ගන්නවා. ඵලසිතෙහි පහළවීම, සෝවාන් ඵලසිතෙහි පහළවීම සිද්ධ වෙනවා. මේ ඵලසිත දෙකක් සෝවාන් සෝතාපට්ටි මාර්ගයේ සෝතාපට්ටි ඵලයක් උපදින අවස්ථාවවලදී හට ගන්නවා. ඊට පස්සේ ඵල ඵලසිත දෙකකින් පස්සේ ඒ චිත්ත වීතිය නැවත භවාංග පතණයට ලක් වෙනවා. මෙන්න මේ විදිහට අපිට සෝතාපන්න වීතියක ස්වභාවය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම තීක්ෂණ ප්‍රඥ පුද්ගලයාට අර පරිකර්ම කියන අවස්ථාව සිත උපදින්නේ නැහැ. මොකද එයාගේ ප්‍රඥාව බොහොම තියුණුයි. පරිකර්මය සඳහා වෙනම සිතක් වැය වෙන්නේ නැහැ. ඒ අවස්ථාවේදී උපචාර අනුලෝම ගෝත්‍ර බුහු කියන අවස්ථා තුන පමණයි පහළ වීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ සිතේ මේ මාර්ග සිත ඉපදිලා ඵල සිද්ද එකක් ඉපදිලා භවංග පතණය සිද්ධ වෙනවා මේක තමයි සාමාන්‍යයෙන් සෝතාපට්ටි මාර්ගය උපදිලා ඵලයටපත් වෙනවා කියන අවස්ථාවක යෙදෙන සිතෙහි යෙදීම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙන ක්‍රමය ඊට පස්සේ ගැටලුවක් හැටියට යොමු වෙලා තිබෙනවා එහි ඇතුළත් උපචාර පරිකර්ම අනුලෝම ගෝත්‍රභූ මාර්ග සිත් පැහැදිලි කරන්නට කියලා එතනදී සිතේ උපදින විදිහක් තියෙනවා නම් එතනදී ඉස්සෙල්ලාම උපදින්නේ උපචාරය නෙමෙයි පරිකර්ම සිතක් හැටියටයි උපදින්නේ. එතකොට පරිකර්ම සිත කියලා කියන්නේ අර මනෝද්වාරයෙන් ගත්ත අරමුණ පිළිබඳව අනිත්‍යාදී වශයෙන් පරිකර්ම කරනවා කියන එක. ඒ කියන්නේ පරිකර්ම කියලා කියන්නේ ඒ යම්කිසි අරමුණක් පිළිබඳව අපි අනිත්‍යාදී වශයෙන් සිතෙන් කරනු ලබන භාවිතයක්. අනේ සිත අනිත්‍යාදී වශයෙන් දැකීම විදිහට මෙනෙහි කිරීම හැටියට සිදු කරන දෙයක් තමයි පරිකර්ම සිතෙන් සිද්ධ කරන්නේ මේ උපදින්නේ කාමාවචර ඥාන සංප්‍රයුක්ත සිතක් හැටියට පහළ වෙන සිතක් තමයි මෙතනදී මේ පරිකර්ම කෘත්‍ය සම්පාදනය කරන්නේ අර අරමුණ විදර්ශනා කිරීම විදිහට. කියන්නේ මනෝද්වාරයෙන් ගත්ත අරමුණ විදර්ශනා කිරීම විදිහට. උපචාරය කියන කියනකොට අපි දන්නවා උපචාර කියනකොට මේ සමීපස්තව හැසිරීම ගැන කතා කරන්නේ අර මාර්ගයට සමීප කරවීම විදිහට අර මේ පරිකර්මය කරන අරමුණ තුළම ස්ථාවර භාවයේ සහිතව එතනේ නුවණ ඒ ප්‍රඥාව මාර්ගසිත උපදින්නට ආසන්න කරමින් තවදුරටත් තහවුරු කරමින් අර කාමාවචර ඥාන සංප්‍රයුක්ත සිතම තමයි එතන ඒ පහළවීම සිද්ධ කරන්නේ උපචාර ප්‍රත්‍ය සම්පාදනය කරමින් උපචාර සිත හැටියට මේ සිත් නම් කරලා තියෙන එකම කාමාවචර කුසල සිත ඒ සිත් වලින් කරනු ලබන වැඩ කොටසට අනුව තමයි මේ නම් කිරීම සිද්ධ කරන්නේ. ඒ සිතින් කරන කටයුත්තට. ඒකට පරිකර්ම කියනකොට ඒකේ මූලික අදහස තමයි අර මනෝද්වාරයෙන් ගත්ත අරමුණ පිළිබඳව අනිත්‍ය ආදී වශයෙන් දකින එක. ඊට පස්සේ උපචාර අවස්ථාවේදී කරන්නේ එය තවදුරටත් ප්‍රඥා වශයෙන් මෙනෙහි කිරීම කියන දෙයට වඩා නුවණින් දකිනවා කියන මට්ටමකින් ඒක සමීපස්ත කර ගැනීම තමයි උපචාරයේදී සිද්ධ කරන්නේ. ඊට පස්සේ අනුලෝම සිත කියලා කියන්නේ අනුලෝම අනුලෝම වශයෙන්. ඒ කියන්නේ අනුලෝම වශයෙන් කියලා කියන්නේ අර මාර්ගසිතට හා අනුලෝමිකව උපදින සිතක්. මාර්ගයට හා අනුලෝමිකව උපදින සිතක් අර යථාර්ථය ප්‍රතිවේධ කරමින්ම උපදිනවා. ගෝත්‍ර භූසිත කියලා කියන්නේ නැවත ප්‍රතජන ගෝත්‍රයට පත් නොවන විදිහට ප්‍රතජන භූමිය ඉක්මවා යමින් ඊට අදාළව සංකිලේශී බව සම්පූර්ණම යටපත් කරමින් උපදින සිතට කියනවා ගෝත්‍ර බුහු අවස්ථාව කියලා. ආපහු ඒක පරිහානියටපත් නොවනා ලෙස ඇතිවන ඥාන සංප්‍රයුක්ත කුසලයක්. එතකොට ඒ අවස්ථාවේදී අර ධර්මයේම තවදුරටත් ඒ කුසලයේහිම තහවුරු වීම මත තමයි ඒකක් සිද්ධ වෙන්නේ. ඒකත් ඥාන කාමාවචර ඥාන සංප්‍රයුක්ත කුසල සිතක් හැටියටයි ඒ සිතත් පහළ වීම සිද්ධ කරන්නේ. හැබැයි ඒකෙන් කරන්නේ අර පුතග්ජන ගෝත්‍රයේ ඉක්මවා යමින් අර දෘෂ්ටි සහගත සංකිලේශී භාවය දුරු කරන්නට උපකාරී වන මට්ටමේ යථාභූත ඥානයක පැවැත්මක් එතන සකස් කරනවා. ඊට පස්සේ මාර්ගසිත උපදිනවා. මාර්ගසිතින් මොකද කරන්නේ? සමුච්ඡේද වශයෙන්ම අර ධර්මයන් ආශ්‍රව කෙලෙස් ධර්මයන් නැවත නූපදින තත්වයට ditthi ආදී ආශ්‍රවයන් නැවත නූපදින ස්වභාවයට පත් කරමින් ඒ මාර්ගසිත උපදිනවා. ඊට පස්සේ මාර්ගසිතෙහි ප්‍රයෝග බව තියෙනවා. ඒක ලෝකෝත්තර සිතක්. ප්‍රයෝගයක් සංසිඳමින් ඊට පස්සේ ඵලසිත දෙකක් පහළ වීම සිද්ධ වෙනවා. ඵලසිත අවස්ථා දෙකක සිත් දෙකක් හැටියට ඵලසිත පහළ වෙලා ඊට පස්සේ ඒ වීතිය නැවත භවංගගත වෙලා බිදී යෑම සිද්ධ වෙනවා. මේ විදිහට තමයි සෝතාපට්ටි ඵලයක එබඳු අවස්ථා සිද්ධ වෙන්නේ. එතකොට පරිකර්ම ප්‍රචාර අනුලෝම ගෝත්‍ර භූ කියන මේ සිත් නම් කරලා තියෙන්නේ සිත් වලින් කරන බලවත්ව ගියපු වැඩ කොටසට අනුව තමයි මේ සිත නම් කරලා තියෙන්නේ නැතිනම් ඒකට වෙනවම ඒ විදිහේ සිත් ප්‍රමාණයක් තියනවා එහෙම නෙමෙයි ඒ කාමාවචර කුසල සිතම තමයි ඒ කරන ඒ අවස්ථාවේදී කරන කටයුත්තට අනුව තමයි මේ නම දීලා තින්නේ. දැන් කෙනෙක් උගන්වනකොට අපි යට ගුරුවරයෙක් කියලා කියනවා. වාහනයක් පදවගෙන යන වැඩ කොටස කරනකොට අපි ඔහු රියදුරෙක් හැටියට නම් කරනවා. අන්න ඒ වගේ එකම කාමාවචර සිතක්. හැබැයි ඒ සිත ඒ කරන වැඩේ අනුව ඒ කෘත්‍ය අනුව ඒ නම ඒ වෙලාවට ලබා දීලා තියෙනවා පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන අවස්ථාවල ඒ නම ලබා දීමයි සිද්ධ කරලා තියෙන්නේ. ඒකටම අදාළව ඊළඟ ප්‍රශ්නය යොමු වෙලා තියෙනවා. ইহත දැක්වූ සිත් නිරුද්ධ වීමෙන් අවසානයේහි ඵල සිත් දෙකක් ඇති වෙන බව අසායත සක්කාය දිට්ඨිය නැති ධර්මතාවයක් නම් සමහර ස්වාමීන් වහන්සේලා සෝවාන් ඵලස්ත පුද්ගලයෙකු ගෙනහැර දක්වන්නේ කෙසේද? සත්‍යක සූත්‍රයේ පරිදි මෙම පුද්ගල භාවය නොපෙන්නන හුදු සිතේ පමණක් ඇති වෙන ධර්මතාවක් නොවේද කියලා අහලා තියෙනවා. ඵලසිත කියලා කියන්නේ ඇත්තටම මේ එක මොහොතක හටගන්න සිතක්. හැබැයි සෝවාන් පලස්ත පුද්ගලයෙක් කියලා කියන්නේ ඵලයට පැමිණි පුද්ගලයෙක් කියන එක. සෝවාන් ඵලසිත දෙවතාවක් නැතිනම් එකවරක් හටගත්තා කියන කියන මොහොතේදීම ඒ පුද්ගලයා පලස්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. පලසිත උපදින අවස්ථාවක විතරක් නෙමෙයි ඒ පුද්ගලයා පලස්තෙක් බවට පත් වෙන්නේ. ඇයි ඔහු යම් භූමියකට ඕසාරණයක් නැතිනම් ඔසවා තැබීමක් සිද්ධ වුණා. ඔහු යම් භූමියකට එසවීමක් සිද්ධ වුණා. මොකද්ද ඔහු එසවුණු භූමිය? එක තැනක ඉඳලා යම් තැනකට ඔසවා තැබීමක් කළා. ඔසවා තැබුණු භූමිය තමයි සෝතාපට්ටි ඵල අවස්ථාව. ඒ කියන්නේ අර ආශ්‍රව කෙලෙස් ධර්මයන් නැවත කිසිදාක ඇසුරු නොවන විදිහට ප්‍රහාණයටපත් වෙලා තියෙනවා. ඵලසිත උපදින අවස්ථාවලට විතරක් උපදින්නේ නැහැ කියන එක නෙමෙයි. ඵලසිත නැවත නැවත නූපදුනත් ඒ කෙනාට අර ආශ්‍රව උපදින්න තරම් එබඳු මෝඩ මට්ටමකට අවිද්‍යාසහගත මට්ටමකට වැටෙන්නේ නැහැ. ඒ මට්ටමේ ආශ්‍රව සම්පූර්ණයෙන්ම ප්‍රහාණයටපත් වෙනවා. අන්නේ හේතුව නිසා ඒ පුද්ගලයා ඵලසිත හට නොගත් අවස්ථාවක උනා සෝතාපට්ටි ඵල ඵලස්ත පුද්ගලයෙක් හැටියට තමයි ධර්මයේහි සඳහන් වන්නේ. ඒ වගේම සාමාන්‍යයෙන් චිත්තචෛතසික ධර්මයක පුද්ගල භාවයන් පිළිබඳව කතා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. හැබැයි ලෝකයේ තුල අපිට ප්‍රඥප්තියන් තියෙනවා. පුද්ගල ප්‍රඥප්තියක්. පුද්ගලයෙක් කියලා කියන්නේ ප්‍රඥප්තියක්, පනවගත්ත දෙයක්. ඒ පුද්ගලාදී ප්‍රඥප්ති දිහා බැලුවහම අපිට ඒ ප්‍රඥප්ති කියන ධර්මය පැවැත්මක් විදිහට ලෝකේ ව්‍යවහාරය තුළදී පවතින බව දකින්න පුළුවන් කතා කරන්නට පුළුවන්කම තියෙනවා ඒ නිසා පුද්ගල පඤ්ඤප්ති ප්‍රකරණයේදී භාග්‍යතුන් වහන්සේ මේ පුද්ගලයන්ගේ පැවැත්ම නැතිනම් පුද්ගලයන්ගේ පැනවීම කියන එක පනවනවා එතනදී සෝතාපන්න පුද්ගලයාගේ පැනවීම බුදුරජාණන් වහන්සේ පනවනවා ඒ කියන්නේ දැන් ඒක බීජ කෝලංකෝල සත්තක්හත්තු පරමාදී ලෙස මේ සෝතාපන්න ඵලයට පත්වන පුද්ගලයන්ගේ ප්‍රභේද දේශනා කරන මේ පුද්ගලෙක් හැටියටයි දේශනා කරන්නේ. හටගන්නේ එක අවස්ථාවක ඵලසිත දෙකක් හටගන්නවා කියන එක ඒ කියන්නේ එක වීතියක ඵලසිත අවස්ථා දෙකක හටගන්නවා කියන එක යෙදුනට මේ පලස්ත පුද්ගලයෙක් කියලා කතා කරන්න බැරි කමක් නැත්තේ නැහැ. ඒක සාමාන්‍යයෙන් පලස්ත පුද්ගලයෙක් කියලා කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ පලස්ත පුද්ගලයෙක් කියලා කියන්නේ ඵලයටපත් වෙනකොට ඒ ආශ්‍රව ධර්ම උපදින ඒ කෙලෙස් ධර්ම එකටම ආය නූපදින ලෙස ගෙවා දැමීමකට ලක් කරනවා. අන්නේ ගෙවා දැමීමකට ලක් කරන නිසා තමයි ඒ පුද්ගලයා පලස්ත පුද්ගලයෙක් හැටියට හඳුන්වන්නේ. ඒ සිත නූපදින අවස්ථාවල උනත් පුද්ගලයා කියලා කියන්නේ ඒක ප්‍රඥප්ති මාත්‍රයක්. ඒක පැනවීමක් විතරයි. එතන කතා කරන සෝතාපන්න පුද්ගලයාය කියන ඒ පැනවීම. ඒකට ඒ ප්‍රඥප්ති මාත්‍රික භව අපිට එතනදී ඊට වඩා පුද්ගලයෙක් विद्यමානයි කියලා අර සිත උපදින මොහොතේදී තමයි මේ පුද්ගලයා ඉන්නේ කියලා එහෙම ව්‍යවහාර කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. සෝවාන් ඵල චිත්තය ඇතිවීමට පෙර මහා කාමාවචර කුසලයක් බලපාන බව අසයතේ ඒට අදාළ චිත්ත වීතිය දක්වන්න. ඒකට අදාළ චිත්ත වීතිය කියන එක නෙමෙයි අර මුලින් දක්වපු සෝතාපන්න වීතිය මේ සෝතාපට්ටි ඵලස්ත නැතිනම් ඵලයේ උපදින ඒ මේ මාර්ග වීථියම තමයි එතනදී අපිට කතා කරන්නේ ඒ සිත උපදින අවස්ථාවන් හැටියට. ඒ කියන්නේ අපි කියවන්නේ පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍රභූ කියලා සිත් තියෙනවා කියන්නේ. ඒකට වෙන වෙනම සිත් එහෙම තියෙනව නෙමෙයි. ඒ තමයි උපදින කාමාවචර මහා ඥාන සම්ප්‍රයුක්ත කුසල් සිත් හතර. ඒ කුසල් සිත් හතරෙහි බලපෑම මත තමයි මාර්ගය උපදින්නේ සහ ඵල සිත් උපදින්නේ. එහෙනම් ඒ හතර එකම වීතියක එකම චිත්ත වීතියක උපදින සිත් ටිකක්. ඒ නිසා අර සිත නැවත කාමාවචර ජවන් සිත් හැටියට උපදිනවා එහෙම නෙමෙයි. එතනදී ඒ සිත ජවන් සිත් හැටියට නොහඳුනා හඳුන්වා මේ කතා කරන්නේ හැඳින්වීමක් නොකොට ඒ සිතෙන් කරන වැඩ කොටසක් විදිහට ඒ සිත පමණක් උපදීම වන බව තමයි මේ චිත්ත වීතිය පිළිබඳව විග්‍රහ කිරීමේදී අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ මහා කාමාවචර මහා කුසලයක බලපෑම කියන එක. ඒ කියන්නේ ඒකෙන් කියන්නේ මහා කුසලයක් වෙනම ඉපදිලා බලපානවා කියන එක නෙමෙයි. ඒ මහා කුසල්සිතකින් කරන ඒ උපචාර මට්ටම පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන මට්ටමක සකස් වීමක් තමයි මේ අවස්ථාවේදී සිද්ධ වෙන්නේ. ඒ වගේම තීක්ෂණ ප්‍රඥා සහිත පුද්ගලයෙකුට අර පරිකර්ම අවස්ථාවක් නැතෝ උපචාර අනුලෝම ගෝත්‍ර භූ වශයෙන් ඒ කාමාවචර මහා කුසල සිතෙහි හට ගැනීම කියන දේ සිදුවන බව අපිට ධර්මයේ තුල හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මරණාසන්න චිත්ත වීතිය පිළිබඳවත් පැහැදිලි කරන්නට කියලා ඉල්ලීමක් කරලා තියෙනවා යම් කිසි ආකාරයකින්. ඉතින් මේ මරණාසන්න වීතිය පිළිබඳව කතා කරන්නට ගියාම ඒක වෙනම කතා කරන්න තියෙන විශාල පාඩමක්. එතකොට චක්කුද්්වාරික වීති, සෝතද්්වාරික, ඒ වගේම ගාන, ජීවහා, කායද්්වාරික, මනෝද්්වාරික වීති ඇටියට මරණාසන්න වීතිය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. චක්කුද්්වාරික මරණාසන්න වීතිය පිළිබඳව අපි සලකා බලන කල අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ක්‍රම හතරකට මේ චක්කුද්්වාරික මරණාසන්න වීතිය උපදින බව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකට ක්‍රම හතරකට මේක පේනවා කිව්වේ දකින්න පුළුවන්කම තියෙනවා කියලා කිව්වේ. දැන් සාමාන්‍යයෙන් අපි දන්නවා මේ ජවනසිත උපදිනකොට යම් වීතියක හතක් උපදිනවා කියලා. මරණාසන්න වීතියකදී ජවනසිත උපදින්නේ පහක් හැටියට. චක්කුද්්වාරික වීතිය කියලා කියන්නේ දැන් මරණාසන්න මොහොතකදී යම් කිසි කෙනෙකුට ඇහැට පෙනෙන රූපේම නිමිත්තක් බවට පත් කරපත් වෙමින් එයම අරමුණු කරගනිමින් ඒ චිත්ත වීතියක් පහළ වෙලා චුතිය ලැබෙන්නට පුළුවන්කම තියෙනවා. අනේ ඇහැ මුල් කරගත්ත අරමුණක් මුල් වෙනකොට ඒකට අපි කියනවා චක්කුද්්වාරික වීථියක් කියලා. මේ චක්කුද්්වාරික වීථියක මරණාසන්න මොහොතේදී උපදිනකොට ඒ එබඳු අවස්ථාවවලදී එක අවස්ථාවක් තියෙනවා උපදින්නේ ජවනසිත පහක් පමණයි. ඒ ජවනසිත පහට අනතුරුවම සිතේ චුතිසිත පහළ වෙලා ඊට පස්සේ ප්‍රතිසන්දිසිත සහ භාංග පතනය සිදුවන අවස්ථා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඇතැම් අවස්ථාවලදී ජවන්සිට පහක් ඉපදිලා ඊට පස්සේ ඒ පහට අනතුරුව භවාංග පතනය වෙලා භවාංගයට අනතුරුව චුතිය ඇති වෙලා ඊට පස්සේ ප්‍රතිසන්දිසිත හටගෙන ඒ භවසිත නැවත භවංගගත වෙන අවස්ථා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම අර ජවන්සිට පහක් හටගෙන තදාරම්මන සිත් දෙකක් ඉපදිලා ඊට පස්සේ චුතිය ඇති වෙන අවස්ථා සහ ප්‍රතිසන්දියට ප්‍රතිසන්දිසිත හට ගන්න අවස්ථා අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම ජවන් සිත් පහක් හටගෙන සදාරම්මන සිතක් සිත් දෙකක් හටගෙන නැවත භවාංග පතණය වෙලා ඊට පස්සේ චුතිය සහ ප්‍රතිසන්දි අවස්ථා උපදින අවස්ථාත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. මේ ක්‍රම හතරකටම අර චක්කුද්්වාරික වීතියම බෙදලා දක්වනවා කොටස් හතරකට. ඒ විදිහටම සෝතද්්වාරික වීතිය, ගහනද්්වාරික, ජීවහද්්වාරික කායද්්වාරික සහ මනෝද්වාරික වීති ඒ අනුව බෙදා දක්වනවා. එතකොට යම්කිසි අවස්ථාවකදී අර ඇහැට පෙනෙන රූපාරම්මණයක් අරඹයා ක්‍රියාත්මක වෙනකොට එතනදී භාංග චලනයේ භාංග උපච්ඡේද වෙලා අර සම්පූර්ණම අර අනිකුත් වීතියක් හට ගන්න ආකාරයට මේ සිත් ටික ගිහිල්ලා ඒ ආයුක නියමිත කාල සීමාව පවතින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ මේ සිත් ඉතාමත් දුර්වල මට්ටමකටපත් වන වීතියක්. එතකොට ඒ බඳු අවස්ථාවක ජවන් 7ක පැවැත්මකින් තොරව ඒ ජවන් 5ක පහළ වීමෙන් පස්සේ මේ භවයේහි පහළවන අවසාන සිත හැටියට චුතිසිතම ඒ කියන්නේ අර භවංග වස්තමේ ඇති වෙන සිතම තමයි චුතිසිත හැටියට පහළ වෙන්නේ. චුතිසිත ඉපදෙනවත් එක්කම අර කලින් අරමුණු කරගත්ත අරමුණකට අනුව කලින් ගත්ත කර්ම ඇති කරගත්ත අර ජවන සිත්වල ඇති කරගත්ත කර්ම නිමිත්තකට අනුරූපීව ඊළඟ ප්‍රතිසන්දි සිත පහළ වෙනවා. එතකොට ඒ ප්‍රතිසන්දි සිත පහළ වුණාට පස්සේ එතන ඒ ප්‍රතිසන්දි සිත හටගෙන නිරුද්ධ වෙනකොටම ඒ සිත හා සමාන ඒ නැවත සිත් પરම්පරාවක පහළ වීම සිද්ධ වෙනවා භවාංග චිත්ත සංතතිය විදිහට ඒ භවෙහි පැවැත්ම සාධනය කරමින්. එතකොට මේ විදිහට සිතෙහි පැවැත්ම සිදුවන අවස්ථා අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඒක අර වෙනස් වෙන්නේ අර බෙදෙන්නේ ජවනයේට අනතුරුවම චුතිය පහළ වෙන අවස්ථා තියෙනවා. ජවනයේට අනතුරුවම චුතිය නොවි නැවත සිත භවාංග සිතකුත් පහළ වෙලා ඊට අනතුරුව චුතිසිත උපදින අවස්ථා තියෙනවා. ඊට පස්සේ තදාරම්මන සිත් දෙකක් ඉපදිලා ඊට අනතුරුව චුතිය සිද්ධ වෙන අවස්ථා තියෙනවා. තදාරම්මන සිත් දෙකක් ඇති වෙලා භවාංග සිතකුත් ඇති වෙලා චුතිය ඇති වෙන අවස්ථා තියෙනවා. ඒකට ඒක ඒ ඒ තැනට සාධාරණව මරණාසන්න වීථි පිළිබඳව කතා කරනකොට කතා කරන අවස්ථා හැටියට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කෙසේ වෙතත් ඒක කෙටි පැහැදිලි කිරීමකට වඩා ටිකක් දීර්ඝ ලෙස මේ අවස්ථාවන් පිළිබඳව වෙනමම පැහැදිලි කරගත යුතු ප්‍රධාන මාතෘකාවක්. ඒක වෙනමම සාකච්ඡා කරන්නට තියෙන ධර්ම විශේෂයක්. විශේෂයෙන්ම අභිධර්ම මාර්ගයේ වැනි අභිධර්ම චන්ද්‍රිකා වැනි පොත්පත්වලදී ඔබට මේ පිළිබඳව වඩා තොරතුරු ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා මේ වගේ ගොඩක් විස්තරිත කරුණු අපිට දක්වන්නට වෙන ප්‍රශ්න ගැටලු පිළිබඳව සඳහන් කිරීමේදී ඔබට මේ පොත්පත් වඩා පරිශීලනය කිරීම තුළ ඒ පිළිබඳව එන වඩා වැඩි විග්‍රහයන් ඔබට ලබා ගන්නට ඒ තුලින් පුළුවන්කම ලැබෙනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය හැටියට අද දවසේදී යොමු වෙලා තියෙනවා සක්කාය දිට්ඨිය නැති බව සහ නාම රූප පරිච්ඡේද ඥානය අතර වෙනස මොකක්ද කියන එක පිළිබඳව විමසලා තියෙනවා. නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ නාම රූප ධර්මයන් පිරිසිඳ දැකීම කියන එක නාම රූප ධර්මයන් පිරිසිඳ දැකීම තමයි හේතු වෙන්නේ. ඒක විදර්ශනා ඥානයක් හැටියට උපදින්නේ. ඒ නාම රූප පරිච්ඡේද ඥානය තමයි අපිට උපකාර වෙන්නේ මාර්ග ඥානයන් උපදවන්නට උපකාර වන ප්‍රධාන ඥානයක් හැටියට. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්නට උපකාර කෙරෙන්නේ විදර්ශනා ඥානය. එතකොට මේ විදර්ශනා ඥානයේ තුලදී අර සක්කාය දිට්ඨිය දුරු කරන්නට බිඳෙන්නට අවශ්‍ය ප්‍රඥාව ඉපදවීම සිද්ධ කරනවා. ඒක අපිට මාර්ගයේ උපදවන්නට අවශ්‍ය සක්කාය දිට්ඨිය ප්‍රහාණයට ලක් කරන මාර්ගයේ උපදවන්නට අවශ්‍ය අර ඥාන සංප්‍රයුක්ත කුසලයක් බවටයි අපිට හඳුනා ගන්නට තියෙන්නේ මේ මාර්ගය පිළිබඳව නැතිනම් මේ නාම රූප පරිච්ඡේදය වශයෙන් ඇති කර ගන්නා වූ නුවණ. සා නාම රූප පරිච්ඡේදය කියලා කියන්නේ එතන ප්‍රඥා ඥාන සංප්‍රයුක්ත සිතක්. එතකොට සක්කාය දිට්ඨිය දුර වෙනවා කියලා කියන්නේ ඒක මාර්ග අවස්ථාවක්. අර මානසිකාරය තුළ මාර්ගය තුළ සිත ඉපදීම් උපදවන්නට පුළුවන්කම තියෙන්නේ අර විදර්ශනා සහිත භූමියක සිත වැඩිම තුල නාම රූප පරිච්ඡේද ඥානයක් තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරගන්නට පුළුවන් මාර්ග ඥානය උපදවන්නට පුළුවන්කම තියෙන්නේ මේක තමයි මේ දෙක අතර තියෙන වෙනස. එතකොට නාම රූප පරිච්ඡේද ඥානයේ පිළිබඳව ඒක පහළ වෙන අවස්ථාවකදී සක්කාය දිට්ඨිය කියන එක එතන ක්‍රියාත්මක නොවුනට dit‍ය අනුසේතන ප්‍රහාණය වෙලා නැහැ මූලික වශයෙන්ම නාම රූප පරිච්ඡේදය කරන්න පටන් ගත්තා කියලා. හැබැයි ඒ නාම රූප පරිච්ඡේද ඥානය ඇතුළත කෙනෙකුට පුළුවන්කම තිබෙනවා අර සෝතාපට්ටි මාර්ගය උපදවන්නට. ඒ සෝතාපට්ටි මාර්ගයේ උපදවමින් ඒ නාම රූප පරිච්ඡේද ඥාණයම තවදුරටත් තීව්‍ර වෙනකොට එයාට සක්කාය දිට්ඨිය කියන එක ප්‍රහාණයකට ලක් වෙනවා. සක්කාය දිට්ඨිය ප්‍රහාණයකට ලක් වෙන්නේ මාර්ගඥානය තුළ මාර්ගඥානය උපදවන්නට හේතුනේ මොකක්ද? අර කතා කරපු කුසලයේ තමයි ඒකට හේතුව බවට පත් වෙන්නේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නයේ හැටියට යමු වෙනවා යමෙකුට සිහිනෙන් ජීවමානව වැඩ සිටින ස්වરૂපයෙන් බුදුරජාණන් වහන්සේ දකින්න උන්වහන්සේ සමග කතා කරනවා අත්දකින්න පුළුවන්ද කියලා. මේ පිළිබඳව විවිධ ස්වરૂපේ කතා අපිට දකින්නට අහන්නට පුළුවන්කම ලැබෙනවා අද සමාජය තුළ. නමුත් බුදුරජාණන් වහන්සේ පිරිනොම් පාලා ඉන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ජීවමාන ස්වરૂපයෙන් යම්කිසි කෙනෙකුට දකින්න හෝ උන්වහන්සේ සමග කතා කරන්න බෑ කියනවා නෙමෙයි. ඒක කරන්න පුළුවන්. හැබැයි ඒ කරන්නේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ හැමෙහි කරන සාකච්ඡාවක් විදිහට ඕ ඇත්තටම බුදුරජාණන් වහන්සේ දැකීමක් නෙමෙයි. තමන්ගේ මනස තුළ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන සංකල්පමය රාමෝන් ටිකකින් තමන් විසින්ම ඇති කරගන්නා වූ නිර්මාණයක් හැටියට තමන්ගේ මනසින්ම ඇති කරගන්න මුලාවක් හැටියට ඒ අවස්ථාවක් ලැබීම තමයි එතනදී සිද්ධවන්නේ. ඒක සමාධියෙන් තමන් අත්දකින්න දෙයක් විදිහට හරි එහෙම නැතිනම් තමන්ගේම අත්දැකීමක් හැටියට සිහිනෙන් හරි එහෙම ප්‍රකට වීමක් හැටියට හරි විවිධ පුද්ගලයන්ට ඒබඳු අත්දැකීම් ලැබෙන්නට බැරි කමක් නැහැ පුළුවන්. ඒකෙන් කියන්නේ ඒ ඇහුවේ ඇත්ත බුදුරජාණන් වහන්සේගේ හඬ කියන එක නෙමෙයි. තමන්ම දන්න ධර්ම කාරණාවක් තමන්ගේ හිතින් තමන්ම අහගැනීමක් තමයි මේ අවස්ථාවකදී සිද්ධ වෙන්නේ. හැබැයි කෙනෙක් රැවටෙනවා මේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ වැඩම කරලා මට මෙහෙම දේශනා කළා කියලා මුලාවටපත් වෙනවා. කිසිම කලයක පරිණිරවාණයටපත් වුණ බුදුරජාණන් වහන්සේට කාලඟටවත් වැඩම කරලා ඒ විදිහට දේශනා කරන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. එහෙනම් ඒ විදිහට දෙයක් සිද්ධ වෙන්නේ කොහොමද? ඒ විදිහට දෙයක් සිද්ධ වෙන්නේ තමන්ගේ මනසෙම බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන ආකල්පයට අනුරූපීව බුදුරජාණන් වහන්සේව තමන්ගේ මනසින්ම සකස් කර ගැනීමක්. හරියට හීනයක් දකිනවා වගේ. සමාධිමත් මනසකින් ඇතන් විට කෙනෙකුට එහෙම දෙයක් සකස් කරගන්න බැරි කමක් ඇත්තේ නැහැ. ඒක යථාර්ථය නෙමෙයි. ඒක එයා දන්න විදිහ, එයා හඳුනාගත්ත විදිහ. ඒකට එළියේ තියෙන දෙයක් නෙමෙයි. ඒකෙන් යථාර්ථවත් වූ සත්‍ය වූ බුදුරජාණන් වහන්සේ කියන තැනක තියෙන දෙයක් හැටියට නෙමෙයි අපිට ඒක දකින්නට තියෙන්නේ. නිසා ඒ වගේ තැනකට අපි පත්විය යුතු නැහැ. ඒකෙන් අදහස් කළේ ඇත්තටම බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා එහෙම කරන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා වගේ වගේ තැනකට අපි කෙනෙක් යන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසායි ඒ වගේ තැනකට පත්විය යුතු නැහැ කියන තැනින් අදහසක් ඉදිරිපත් කළේ. ඒ වගේම වර්තමානයේ ශීඝ්‍රයෙන් ප්‍රචලිත වන ලෝ ඇට්‍රැක්ෂන් හෙවත් විශ්ව ආකර්ෂණ නීතිය මගින් සිදු කරන්නේ සැබෑ යථාර්ථයේ පිටුදැකීමක්ද කියලා අහලා තියෙනවා. ඒකට මේ ආකර්ෂණ නීතිය කියන එක ඒක සිතේ සකස් කරගත්ත තමන්ම හිතන ආකාරයෙන් සමීපස්ත කර ගැනීමක්. තමන්ගේ සිතෙන්ම තමාව උත්සාහවත් කර ගැනීම තුළ ඇති කරගන්නා වූ තත්වයක් තමයි මේ විදිහට කතා කරන්නේ. කියන්නේ එක සංකල්පයක් පිළිබඳව මා මනුෂ්‍යයාගේ මනස, මානව මනස මෙහෙවීම. එතකොට ඒක අරමුණක් සඳහා මෙහෙවනකොට එහි ප්‍රතිඵල ඔහුට ලබන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒක මහා අමුතු දෙයක් පිළිබඳව නෙමෙයි. යම් පැත්තකට සිත නමනවා නම් ඒ පැත්තේ ප්‍රතිඵල ඔහුට ලබන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ධානයක් සඳහා උත්සාහවත් වෙනවා කියලා කියන්නේ ඒ සඳහා වීරය කරනවා කියලා කියන්නේ ඒ සඳහා අවශ්‍ය මානසික ශක්තිය උපදව ගන්නවා කියලා කියන්නේ ඒ ධානය ලැබෙනවා කියන එක. මාර්ගයේ ඉපදවීම සඳහා අවශ්‍ය වීරය කරනවා කියලා කියන්නේ මේ දැන් අපි කියන්නේ චන්දං ජනේති විරියං ආරභති චිත්තම් පග්ගණ්හාති පදහති කියලා. එතකොට දැන් චන්දං ජනේ තිස්සල කැමැත්ත ඇති කරගන්න. විරියං ආරභති ඊට පස්සේ වීරය කරනවා. සිත ඒ පිළිබඳව ඔසවා තබනවා. සිත ඔසවා තබමින් ඒ සඳහා කටයුතු කරනවා. එතකොට ඒකේ ලබන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අර ලෝකෝත්තර භූමියට යන්න බුදුරජාණන් වහන්සේ ඒක තමයි අපිට දේශනා කළේ. අපිට ඒ කියන්නේ දැන් අපි ආකර්ෂණ නීතිය කියලා අපි අලුත් වචනයක් දාලා ලෞකික දේවල් හොයන්න ඒක අපි පාවිච්චි කළාන බුදුරජාණන් වහන්සේ මේ නිර්වාණ මාර්ග ගවේෂණය සඳහා අපිට දේශනා කරපු බොජ්ජංග ධර්ම, ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම මේ ආදී දේවල් දිහා බැලුවාම ඊට පස්සේ ඡන්දචිත්ත විරවීමංශ කියන මේ ධර්ම ඉර්ධිපාද ධර්මයන් දිහා බැලුවහම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ කතා කරන්නේ මේ එක විශේෂ මේ ධර්මයන් සාක්ෂාත් කිරීම පිණිස මේ අංගයන් සම්පාදනය කරගන්නට කියලා. මේකම ලෞකික භූමියට අරගෙන ලෞකික භූමියටත් කෙනෙකුට භාවිත කරන්න පුළුවන්. දැන් ලෝකෝත්තර භූමියට අදාළ වන ධර්ම ලෞකික ක්‍රියාකාරකම් තුල සම්පූර්ණ කරන්න පුළුවන්. දැන් බෝසතාණන් වහන්සේ අර මහා කාන්තාරයක ගිහිල්ලා උන්වහන්සේගේ නුවණ පාවිච්චි කරමින් ලෙඩක් කැනපු අවස්ථාවක් පිළිබඳව උත්සාහය මේ නොපසුබස්නා උත්සාහයෙන් යුක්තව මහා ලිඳක් කපලා ඒ ලිඳ සකස් කරගෙන වතුර මතු කරගත්ත අවස්ථාවන් පිළිබඳව අපි කතාවකින් අහලා තියෙනවා. එතකොට මේ කතාවකින් මේක අහලා තිබ්බට දැන් ඒ අවස්ථාවේදී බෝධිසත්ව චින්තනය පිළිබඳව අපි නිකමට හිතලා බැලුවොත් දූරදර්ශී ඥානය ඒ වගේම තාක්ෂණය පිළිබඳ නුවණ ඊට පස්සේ එතන ක්‍රියාත්මක වන උන්වහන්සේගේ නොපසුබස්නා උත්සාහය ඒ ලෞකික කටයුත්තක් පිළිබඳව තමයි ඒක යෙදුනේ ලෞකික කටයුත්තක් පිළිබඳව ඒක යෙදුනත් ඒබඳු ආකාරයකට පුරුදු කරපු මනස තමයි 6 අවුරුද්දක් මුළුල්ලේ දුෂ්කර ක්‍රියා කරමින් උනත් අර නොපසුබස්නා උත්සාහයෙන් අර වීරය වඩමින් තමන්ගේ ප්‍රතිඵලය කරා යන්නට පුළුවන් මට්ටමකට තමන්ගේ සිත ශක්තිමත් උනේ. ඒ නිසා අපිට මේ සිත යම්කිසි පැත්තකට ලෞකික අරමුණක් වුණා සාධනය කර ගැනීම වෙනුවෙන් කෙනෙකුට පුරුදු කරන්න බැරි කමක් නැත්තේ පුරුදු කරන්න පුළුවන්කම තියෙනවා. නිතර නිතර හිතන්නේ එක ගැන නම් නිතර නිතර ප්‍රාර්ථනා කරන්න එක ගැන නම් නිතර කල්පනා කරන්න එක ගැන නම් නිතර හිත යොමු වෙන්නේ පැත්තට නම් අන්න ඒකට යම් යම් උපක්‍රම හදලා මානසිකව එක එක සංකල්ප ටිකක් දාලා මිනිස්සු එතනට පුරුදු කරලා තියෙනවා මේක තමයි ඔබ කරන්නට ඕනේ මේක තමයි ආකර්ෂණීය නීතිය කියලා යම් කිසි රාමුවක් හදලා දීලා තියෙනවා. ඉතින් ඒ රාමුව උනාට ඒක ඇත්තටම හිතේ තියෙන ගති ස්වභාවයක් අපි පුරුදු කරන එක නිකම්ම අපේ ඉලක්කය එක බවට පත් කරලා ඒ පසුපස්සේ යන කෙනෙක් බවට පත් කරලා තියෙනවා. පින්නතුනේ ඔබ ඉදිරිපසට අඩියක් තියෙනවා නම් අඩියේ තියෙන පැත්තට ඔබ ටිකෙන් ටික ලං වෙනවා. ඒක සිද්ධ වෙන දෙයක් නේ. යම් ඉලක්කයක් සඳහා ඔබ උත්සාහවත් වෙනවා නම් උත්සාහවත් වෙනකොට ඔබ ඒ ලබා ගැනීම සඳහා ඒ දෙයට සමීප වීම සඳහා ඔබ ලං වෙනවා. අර කාමයේ පැත්තට නැඹුරුව වැඩ කරන ලෝකෙට බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපහසුයෙන් ලං වෙන තැන ඔබට පහසුවක් ඇති කරන දෙයක් නෙමෙයි නක්. ඔබට දුක උපදින දෙයක් නම් ඔබ යන පාර හරිද කියන එක ගැන තීරණය කරන්න කියන දේ බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. ඒ නිසා අනාර්ය පරිශ්‍රණයට වැඩිය ආර්ය පරිශ්‍රණය පිළිබඳ බුදුරජාණන් වහන්සේලා අපිට කරුණු කාරණා දේශනා කරලා තියෙනවා. ඒක ආර්ය පරිශ්‍රණය සඳහා කරුණු කාරණා දේශනා කළේ අනාර්ය පරිශ්‍රණය අපිට අවශ්‍ය නැහැ කියන එක නෙමෙයි ලෞකික ජීවිතයක් ගත කරන කෙනෙකුට අනාර්ය පරිශ්‍රණයක් එයාට තියෙනවා. හැබැයි අනාර්ය පරිශ්‍රණය යථාර්ථය කරගෙන ඒක උත්තරීතර දේ බවට පත් කරගන්න එපා. මොකද ඒක දුකෙන් කෙලවර වෙන දෙයක්. ඒක දුක් ඒක තේරුම් අරගෙන ඒකට දිය යුතු සීමාව දීලා ඒකෙන් මිදෙන්න අවශ්‍ය පැත්ත ගැන ගවේෂණය කරන්න බුදු බුද්ධහදී සත්පුරුෂය මාර්ගයේ දේශනා කළා. ඒ නිසා මේ විදිහට අපි යම්කිසි විදිහකින් කතා කරනවා නම් සැබෑ යථාර්ථයේ පිටු දකින්නේ නැතුව අපිට මේ දේවල් කරගෙන මේ යථාර්ථයේ තේරුම් අරගෙන යන්න පුළුවන් තැනක වාසය කරනවා නම් තමයි වැදගත් වෙන්නේ. ඒ ආකර්ෂණීය නීතිය අපි පාවිච්චි කරන්න වෙන්නේ ලෝකෝත්තර මාර්ගය උපදව ගන්න පැත්තට. ඒක බුදුරජාණන් වහන්සේ මනාව අපිට දේශනා කරලා තියෙනවා. ඉතින් ඒ පැත්තට තමයි අපි අපේ මනස යොමු කිරීම කියන එක ඊටම වැදගත් වෙන්නේ. ඉතින් හොඳයි අපිට අද දවසේදී යොමු වන තව ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අපි ඉදිරි වැඩසටහන තුළදී මේ ප්‍රශ්න ටිකක් තවදුරටත් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න සද්ධර්ම ශ්‍රවණය කරගනිමින් යෝනිසෝ මනසිකාරයේ පවත්වා ගනිමින් වටිනා කුසලයක් හැමදෙනාම සිදු කරගන්නට යෙදුනා මේ සියලු කුසලයන් අපි මේ වෙලාවේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමටම උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල හේතුපනිශ්‍රයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අපි දෙවියන්ටත් අනුමෝදන් කරමු. දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනුමෝදන් ලබත්වා දෙවියනොත් උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් දෙවියන්ටත් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.